අවසන් කරලා තියෙනවා විසුද්ධි හතරක. දැන් දේශනා කරන්නේ මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දෙය පිළිබඳවත් දේශනා රාශියක් දේශනා කරලා තියෙනවා. මග නොමග. ඉතින් මෙන්න මෙතන තමයි ඊ타මාත්ම පැහැදිලි තැන නිවැරදිව මගට වැටෙන ස්වභාවය නොමගට යන්නේ නැතුව ආයේ කවම කවදාවත් නිවැරදි මගට අවතීර්ණ වෙලා ඒ නිවැරදි මඟ ගමන් කරන්නට ඕනේ. ඒ මඟ අපි තෝරගන්නේ මනසින්. විඥානි. මනෝද්වාරයෙන්. අද දේශනාවත් ඒ පිළිබඳවයි. පසුගිය දේශනාවල අපි ගත්ත අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒ අරමුණු රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබාරම්මන කියන ආරම්මණයන් පිළිබඳව අපි දේශනාවන් ගණනාවක් ගත්තා. අද දේශනා කරන්නේ මනෝද්වාරය. ඒ මනසින් ගන්න ආරම්මණය, ධම්මාරම්මණය. එක ආරම්මණයක්, අරමුණක්. දැන් මනස දැන් ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව නම් ඔයත්තන්ට හොඳට දැක ගන්න පුළුවන්. එහෙන් දැක ගන්න පුළුවන් එක. දැන් මේ මනස කියන ධර්මතාවය, මනෝද්වාරය, සිත කියන ධර්මතාවය එහෙන් දකින්න බෑනේ. ඒක මනසින් දකින්න ඕනේ. ඒක දැක ගන්න තියෙන එකක් මනසමයි. මනසින්මයි දකින්නේ මනෝද්වාරයේ ස්වභාවය, මන ආයතනේ. මනෝද්වාරය. ඒ ස්වභාවය දැනගන්නෙත් මනසින්මයි. අපි දන්නවා මනස කියන එකක් ඔයත් යම්තාක් දුරට තේරුම් අරන් ඉන්නවා. මනස කියන්නේ විඥානය විඥානය කියන්නේ අරමුණක් පිළිබඳව දැනගන්න ස්වභාවය. දැන් මේ මනෝද්වාරයට ගෝචර වෙන්නේ ධම්මාරම්මන. ධම්මාරම්මන කිව්වහම නාම රූප දෙකමයි තියෙන්නේ. මොකද කයට ගත්තේ අපි පොට්ටබ් ආරම්මණය. කයට දැනෙන. දිවට ගත්තේ අපි රස ආරම්මණය. නාසයට ගත්තේ ගන්ධ ආරම්මණය. කනට ගත්තේ ශබ්ද ආරම්මණය. ඇසට ගත්තේ රූප ආරම්මණය. දෙතන එකම දෙයක් ගැන ගත්තේ රූපය ගැන. සද්දයත් රූපයක්. ගන්ධයත් රූපයක්. රසයත් රූපයක්. පොට්ටබ්බත් පොට්ටබ්බයත් රූපයක්. චේත උස්න දෙක. දැන් මේ මනෝද්වාරයට අපි ගන්නවා දෙකක්. රූපයක් ගන්නවා නාමයක් ගන්නවා. ධම්මාරම්මන කියනකොට නාම රූප දෙකමයි කියනවා. ඒ නාම රූප දෙකම පිළිබඳව ඇති වෙනම සිත් හැබැයි දෙක පිළිබඳව එකපාර සිත් ඇති වෙන්නේ. පද එකවර සිතේ හටගන්න එක සිතුවිල්ලක් විතරයි. රූපයක් නම් අරමුණු කළේ මනෝ විඥානේ ඒ මනසින් රූපය පිළිබඳව දැනගන්නා උසිතක්. නාමයක් නම් අරමුණු කළේ මනෝද්වාරයෙන් මනසින් ඒ නාමයන් පිළිබඳව දැනගන්නා උසිත මනෝ විඥාන. ඒතර මනෝ විඥාණයෙන් රූපයක්කුත් ගන්න පුළුවන් නාමයක්කුත් ගන්න පුළුවන්. නාමයක් අරමුණු කරන්නේ විඳපු වේදනාවක්. අතීතයේ විඳපු වේදනාවක්. සංඥාවක් අරමුණු කරනවා අතීතයේ හඳුනාගත්ත ස්වභාවයක්. තවත් පැත්තකින් අතීතයේ සිත බලවත් වෙච්ච ආකාරයක්. ඒ කියන්නේ කර්මයක්, කර්මපතයක් බවට පත්වෙච්ච සිතුවිල්ලක්. අරමුණු කරනවා. ඒ ධර්මතා තුනම නාම ධර්ම. ඒතකොට නාම ධර්මයක් මනෝද්වාරයෙන් අරමුණු කරනවා වේදනා සංඥා සංස්කාර. රූපයක් ගැන මනෝද්වාරයෙන් ගන්නව නම් ඒ රූපය පිළිබඳවයි මනෝවිඥාණය. දැන් වේදනාව නම් මනසින් අරමුණු කළේ ඒක වේදනාව පිළිබඳව මනෝවිඥාණය. මොකද මේ වේදනාව අතීතයේ ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒ විදි. දැන් මනසෙන් අරමුණු කරනවා. සංඥාවක් අතීතයේ හඳුනාගත්ත ස්වභාවයක් දැන් මනසෙන් අරමුණු කරනවා. එතකොට මනෝ විඥානය. සිත බලවත් වෙච්ච ආකාරයක් එක්ක හොඳ පැත්තට හෝ නරක පැත්තට. බලවත් වෙච්ච ආකාරයක් අරමුණු කරනවා. ඒ මනෝ විඥානය. ඒතර මනසට ගෝචර වෙන්නේ ධම්මාරම්මන ඒ දෙක නිසා හටගන්න සිතේ ස්වභාවය මනෝ විඥානය. දැන් අපි මේක අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විසඳ ගන්නත් ඕනේ. තණ්හා මාන දික්ටි වලට වැටෙන්නේ නැතුව යන්න ගන්නත් ඕනේ. ප්‍රවෘත්තිය පැවැත්ම නිවැරදිව ගලප ගන්නත් ඕනේ. මේ සෑම දෙයක්ම කරගන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. ඒකට කියව සමාධි කියලා. දැන් නිවැරදිව මේ සිදුවීම් මාලාව නිවැරදිව අවබෝධ වෙනවා නම් නුවණට වැටහෙනවා නම් ඒකට කියව ප්‍රඥා කියලා. දැන් අපි ප්‍රඥාව තමයි උපදවන්නේ. ඥානය නුවණ. දැන් මනෝද්වාරයේට ආයශ්‍ය ඔයත් දන්නවා. ඒ කියන්නේ සිතේ ආයශ්‍යයි. එක චිතක්ෂණයයි. අර 17න් එකයි. ඒ කියන්නේ 17 අපි හඳුන්වන්නේ ඇසි පිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් කියන එක තමයි රූපේ කාශ්‍ය හැටියට ගන්න. එතකොට ඒ 17 නුත් එකයි මනෝද්වාරය ආශ්‍ය. ඒතර ඒක අපිට ගණනයක් කොහොමදවත් කරන්න බෑ. ඒකේ අවස්ථා තුනම එකම ස්වභාවයයි. ක්ෂණයෙන් ඇතිව නැති වෙන උපාද ත්‍ිති භංග කියන. ඒ අවස්ථා තුනම ක්ෂණයෙන් ඇතිව නැති වෙනවා. ඒ මනෝද්වාරය. ඒ ඇතිව නැති වෙන ස්වභාවය නුවණින් දකින්නවද? ඒ උද්‍යව්‍ය ඥානය. ඇතිව නැති වෙන මනෝද්වාරේ ස්වභාවය, මනස විඥානි ස්වභාවය. එක චිතක්ෂණය චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඒක මනසට අනුගතද? සිතට හොඳට ප්‍රත්‍යක්ෂද? නුවණින් හොඳට දැනගත්තද, දැකගත්තද? එහෙම වුණත් ගැටලුවක් නෑ. එහෙනම් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඒ දර්ශනය උද්‍යව්‍යා ඥානය. ඒ චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ස්වභාවයයි. නিত্য ස්වභාවයක් නෙමෙයි. ස්ථිර ස්වභාවයක් නෙමෙයි. පවතින ස්වභාවයක් නෙමෙයි. ක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. පවතින කාලයක් පෙන්වන්න බෑ. උපාද ටිපි භංග කියන අවස්ථා තුනටම එක චිතක්ෂණයයි. හටගන්න පැවතීම නැතිවීම කියන මේ අවස්ථා තුනටම එක චිත්තක්ෂණය. ඒකේ එතකොට ඇතිව නැති වෙනවා. එහෙනම් අනිත්‍යයි. හැබැයි මනසින් අරමුණු ගන්න නැවත මනසට බල කරනවානේ. ඇයි බල කරන්නේ? ඒ අතීතයේ පිළිබඳව විමසන්න කියලා සිතින් සිතට කියන්නේ නැද්ද? සිතට අන කරන්නේ නැද්ද? ඒකනේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ මහණෙනිදී මහණෙනි මේ අතීතය තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. හ්ම්. අතීතය තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. එතකොට දික්ටි වශයෙන් නොගන්න නම් අපි අතීතය පිළිබඳව වැරදි ආකාරයට දකින්න බෑ. දික්ටි කියන්නේ වැරදි ආකාරයට. එහෙනම් අපේ මනස නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන අතීතයේ වෙච්ච සිදුවීම් පිළිබඳව දැන් වර්තමානයේ හිතලා ආස්වාදයක් ලබන්න. සතුටක් ලබන්න. සම්නසක් ලබන්න. ඒ අපිට වෙච්ච හොඳ දේවල්. යහපත් දේවල් අදටත් අපි ඒ පිළිබඳව හිතලා යම් ආස්වාදයක් සතුටක් සම්නසක් ලබනවා. එහෙනම් අපි මනෝද්වාරයට ඇලිලා තණ්හාව එතන තියෙනවා. ඒතර මනෝද්වාරය කියලා අපි වෙනම කොටසක් වෙන් කරන්න වෙන් කරගෙන නැහැ. ඒක මගේ කියලා අල්ලගෙන ඉන්නවා. එතකොට මාන්නය. දැන් ඒක ක්‍රියාවක් හැටියට දැක්කේ නැහැ. දිටි. අතීතයේ සිදුවෙච්ච සිදුවීම නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ මනෝද්වාරයෙන් එදා ඒ ආකාරයෙන් ඒ අරමුණු දැනගෙන ඒකේ ආස්වාදය වින්දා දැනුත් ඒ ආස්වාදයට සමාන සිතක් දැනුත් ඒ පිළිබඳව සිතලා සිතින් ඇති කර ගන්නවා. එතකොට මනෝද්වාරයට ඇලිලා. බාහිර ආරම්මණයට ඇලිලා. ධම්මාරම්මණයට. ඒකටත් ඇලිලා. ඒ දෙක නිසා හැදුණු සිතටත් ඇලිලා. දැන් ඒකනේ කල්පනා කරලා සතුටු වෙන්නේ. සමහර අය කල්පනා කර කර තනියනොත් hina වෙනවා. එහෙමයි ඉන්නවා. අතීතයේ වෙච්ච සිදුවීම් මතක් කරනකොටත් කියනවා තාමත් hina යනවා කියලා. හැබැයි සමහර අය අතීතයේ සිදුවීම් මනසින් ඒවා ග්‍රහණය කරගෙන තාමත් අඬනවා. නැද්ද? අඬනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. ඒතර අඬන්නේ මමද? නෑ. සිතක් හැදේ. ශෝකසහිත සිතක් හැදුවා. එදා ඒ ඇතිවෙච්ච ශෝකයට වර්තමානයේ පවතිනා වූ සිත ඒ පිළිබඳව හිතලා ඒ ශෝකසහිත සිතක් දැන් හැදුවා. දැන් බලන්න එතකොට. දැන් අර ආස්වාද ජනක සිතට ඇලෙනවා. හ්ම්. දැන් ඒකට මනෝ විඥාණයට ඇලිලා. තණ්හාව. දැන් ඇලුනට පස්සේ ඒ අරමුණ නැවත හොයනවා. ඒකට නැවත නැවත කල්පනා කරන්නේ. නැවත නැවත කල්පනා කරලා හිතින් විදවනවා. හිතින් විඳිනවා. දැන් ඒ ආරම්මණ පිළිබඳවත් ඒ ධම්මාරම්මණය පිළිබඳවත් අරමුණ හොයනවා. හැබැයි හොයන්නේ මනසින්. අරමුණ හොයනවා. ඒ අරමුණු හොයනකොට අරමුණු ලැබෙනවා. ඒ අතීතයේ වෙච්ච සිදුවීම් මේ මනසේ රැඳිලා තියෙනවනේ. ඒතර ඒ ආනුව අරමුණු ලැබෙනවා. අරමුණු ලැබුණාම ඒකත් බෙදලා වෙන් කරනවා දෙකට. කොහොමද? හොඳ ඒවා නරක ඒවා. ආස්වාදයක් උපදෝපේ ඒවා ශෝකයක් ඇති කරපු ඒවා. ඒතර ශෝකයක් ඇති කරපේවට කැමති නැහැ. ආස්වාදයක් ඇති කරපේවට කැමති. දැන් ඒතකොට චන්දරාගය චන්දරාගයක් වෙනවා. දැන් චන්දරාගය ආපුහාම දැන් කවුද කල්පනා කරේ? මම. මම මගේ කියන සිතුවිල්ලක් එන්නේ. ඒතකොට තමයි චන්දරාගය. මම මගේ කියලා ගත්ත චන්දරාගයට සිත ගිය ගමන් ඒ මගේ කියලා හැඟීම තුලම තමයි යන්නේ. අර සිතුවිල්ලක් හැටියට දකිනවා නම් චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙන ධර්මතාවයක් හැටියට දකිනවා නම් අනිත්‍ය ධර්මයක් හැටියට දකිනවා නම් මේ පීඩනයක් තුළින් ඇතිවෙච්ච ධර්මතාවයක් කියන එක දැක්කනම් අර සංස්කාරයන්ගේ උත්සාහයක් රහිතව ප්‍රත්‍යයට අනුරූපව ආපු බවක් දැක්කනම් චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩක් නැහැ. හැබැයි ආව ඒ ස්වභාවය ඒ කියන්නේ නිවැරදිව අනිත්‍ය ලක්ෂණය දැක්කෙත් නෑ. නිවැරදිව දුක්ඛ ලක්ෂණය දැක්කෙත් නෑ. නිවැරදිව අනාත්ම ලක්ෂණය දැක්කෙත් නෑ. නිවැරදිව හේතු ප්‍රත්‍ය දැක්කෙත් නෑ. නිවැරදිව ඒ සංස්කාරයන්ගේ ඒ උත්සාහ රහිත බව හා ප්‍රත්‍යයට අනුරූප බව ප්‍රත්‍ය පැවතුම් ඇති බව දැක්කේ නැහැ. දකින්නේ. ඒ අනවබෝධයයි. ඒ අවිද්‍යාවයි. දැන් අර විනිශ්චය කරා හොඳ නරක. එතකොට චන්දරාගය නැමැති සිතුවිල්ලට ඒ විනිශ්චය නැමැති සිතුවිල්ල ප්‍රත්‍යයයි. චන්දරාගය නැමැති සිතුවිල්ලට චිතක්ෂණයයි ආශ චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනව මම මගේ කියන සිතුවිල්ලට ඉඩ තියලා. දැන් මම මගේ. දැන් මම මගේ වුණාම තමන් අයිති කරගන්නවා. තමන් සතු කරගන්නවා. තමන් සතු කරගත්තාම දැන් අරමුණුත් ඉතින් දැන් හංගලා තියෙන. ඒ මනසේ හංගලා තියෙන. දැන් ඊට පස්සේ දැන් මේ ප්‍රවෘත්තිය තමන් මනසෙන් දකිනවද නිවැරදි? මච්චරිය කියන වසුරකම කියන සිතුවිල්ලක් එනවා. හැබැයි මේක රකින්න නම් අපි ආයුධ ගන්නෙ නැහැ. හැබැයි ඒත් ගන්නවා කියලා කියන්නත් පුළුවන්. ඒ තමන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස. ආ දැන් ඔක්කොට මනෝද්වාරයටත් තමන් ඇලිලා මනෝද්වාරයෙන් ගන්න ආරම්මණයටත් ඇලිලා ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා ඒ සිත තුන දැන් ඇලුනහම අරමුණු හොයනවා දැන් ආරක්ෂා කරන්නත් ඕනේ. දැන් ආරක්ෂා කරන්නේ මොකක්ද? දැන් විඥාණය බැඳිලා තියෙන රූපයත් එක්ක දැන් දෙකම රකින්න ඕනේ. දැන් විඥාණය විතරක් ආරක්ෂා කරගන්න බැහැ. දැන් විඥාණය රූපයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතකොට නාම රූප දෙකම ආරක්ෂා කරන්න ඕනේ. ඒතර ආරක්ෂා කරන්න නම් මොකද කරන්නේ? දැන් හංගන්න ඕනේ. දැන් හංගපු දෙන්නේ ආරක්ෂා කරන්න. දැන් හංගන්න ගයක් හදාගත්තා. කාමරයකුත් හදාගත්තා. ඉබි අතුරුත් දැම්ම. දැන් බුදුරජාණන් වහන්සේම නැහැ. දැන් ජේතවනාරාමේ වහලා දොරවල් වහලා බුදුරජාණන් වහන්සේගේ හිටිය කුටියත් වහලා යතුරුත් අරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ. රාතන් වහන්සේ එහෙම ගියත් ස්වභාවයක් තියනද කොහොමද? එහෙනම් මනෝද්වාරයට තියෙන ඇල්මත් අයින් කරගෙන තියෙනවා. ඒතර තණ්හාවක් නැහැ, මානයක් නැහැ. දික්තියක් නැහැ. මේ මනසේ ක්‍රියාකාරීත්වය නිවැරදිව දකිනවා. එහෙනම් නිවැරදිව දැක්කහම එතකොට දකින්නේ අනිත්‍ය ස්වභාවය. ඒතර අනිත්‍ය ස්වභාවය තමයි චිත්තක්ෂණය තුළ ඇතිව නැතිවීම. දුක්ඛ ස්වභාවය තමයි නැවත නැවතේ අරමුණු ගන්න කියලා බල කිරීම අන කිරීම. පීඩාවක් නේ කරන්නේ. පෙළනවා සිත. පීඩාවක් කරනවා. නැවත නැවත ගන්න. ආයි ආයි ගන්න. නැවත නැවත ගන්න. ඒකනේ කල්පනා කරන්නේ. ඒතර පීඩාවක්. ඒතර අනාත්ම ලක්ෂණය කියන්නේ අර සංස්කාරයන්ගේ ඒ උත්සාහ රහිත බව. උත්සාහයක් නැහැ. දැන් මනෝද්වාරය නැත්තම් අරමුණක් ගන්න අරමුණක් මේකට ස්පර්ශ වෙන්න බෑ. අරමුණක් ස්පර්ශ වෙන්නේ නැත්නම් මනෝ මනෝ විඥානයක් හටගන්නේ නැහැ. එහෙනම් මේ සෑම ධර්මයක්ම ඉදිරි ධර්මයට ප්‍රත්‍යද ප්‍රත්‍යයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. ඒතර උපකාරයි. ඒතර ඒ සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ උපකාර කරනවා. උත්සාහයෙන් ගිහින් තියෙනව නෙමෙයි. ආයි උත්සල තියෙනවත් නෙමෙයි. ඒ දේ හදලා තියෙනවොත් නෙමෙයි. හැබැයි උපකාර කරනවා. මනෝද්වාරය බාහිර ආරම්මණයට උපකාර කරනවා. ඒ දෙක එකතු වෙලා මනෝ විඥාණයට උපකාර කරනවා ප්‍රත්‍යය. ඊට පස්සේ ඒ ධර්මතා තුනටම සිත ඇලිලා එල්ම තැන ඉඳලා අරමුණු හොයනවා. අරමුණු හෙවීමේ සිත ඒගාවට අරමුණු ලැබීමේ සිත ඒකටත් ආයශති චිතක්ෂණයයි ඊට පස්සේ වෙන් කරනවා හොඳ නරක වශයෙන් විනිශ්චය කරනවා ඒකටත් ආයුෂයක චිත්තක්ෂණයයි ඒ වෙන් කරපුවාම එන්නේ චන්දරාගය ඒකටත් ආයුෂයක චිත්තක්ෂණයයි ඒ චන්දරාගයට ආයුෂයක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා මගේ කියන සිතුවිල්ලට ඉඩ තියලා මගේ කියන සිතුවිල්ලට ආයුෂත් එක චිත්තක්ෂණයයි එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා හැබැයි Taman සතු කරගැනීමේ සිතුවිල්ලට ඉඩ තියලා. දැන් සිත කාගේද? මගේ. ආ. දැන් ඒතර සිත රකින්න ඕන. ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඒක රකින්න නම් සිත රකින්න අවියාවිද වුණ වෙන්නේ නැහැ. හැබැයි සිත පැටලිලා තියෙන ධර්මතාවයක් තියෙනවා. එතකොට දැන් සිත තියෙන්නේ රූපයත් එක්ක එහෙනම් රූපය රකින්න ඕනේ. රූපය රැක්කොත් සිත රැකෙන්නේ. ඔව්. එතකොට දැන් එතනදී නාම රූප එතකොට නාමයේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නාම රූප දෙක රකින්න ඕනේ. නාම රූප දෙක රකින්න නම් අපි ආවිද ගන්න වෙනවා. පොළු මුගුරු ගන්න වෙනවා. ඒ තමන්ට ගහන්න කවුරු හරි ආවොත් එතකොට බොරු කියමු. කේලාම් කියන පරුෂ වචනකින් මේ නිවැරදි ක්‍රියාවලිය දකින්නේ නැහැ, දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙනම් දැන් යමෙකුට ඇලීමක් නැත්තම් මනෝද්වාරයටත් ඇලිලා නැත්තම් බාහිර ආරම්මණය එතනින් ගන්න ආරම්මණයට ඇලෙන්නේ නැහැ. ආරම්මණයට ඇලෙන්නේ නැත්තම් දෙක නිසා හැදෙන සිතට ඇලෙන්නේත් නැහැ. සිතට ඇලෙන්නේ නැත්තම් අරමුණු හොයන්නේත් නැහැ. ඒකයි රහතන් වහන්සේලාගේ සිත තියෙන්නේ වර්තමානයේ කියලා කියන්නේ. මේ මොහොතේ සිදුවෙන ක්‍රියාව තුළ විතරයි රහතන් වහන්සේගේ සිත තියෙන්නේ. රහතන් වහන්සේ අතීතය අතහැරලා තියෙනවා. අනාගතය අතහැරලා තියෙනවා. වර්තමානයේ ක්‍රියාව දකිනවා අනිත්‍ය වශයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව දකිනවා. හේතු ප්‍රත්‍යයෙන්. දුක්ඛ දුකට අයිති දෙයක් කියලා දකිනවා. තමාගේ වශයේ පවත්වන්න බෑ කියලා දකිනවා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. අපේ ස්වභාවය. අපේ සිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන් නිත්‍යයි කියලා ගන්න. සපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. අනේ එතනයි වැරද්ද. එහෙනම් දැන් මේ වෙනකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මතාවයන් තුළින් අපි පෙන්නවා නිවැරදි ක්‍රියාවලිය අපි එතකොට මෙතනින් අවබෝධ කරගන්න තියෙන්නේ අපි උපදවා ගන්න තියෙන ඥානය. මනෝද්වාරය ඇතිව නැති වෙනවා චිතක්ෂණයයි ආයස්ස ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා වැය. එහෙනම් මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය හෙවත් මානසිකාර්යයත් ඇතිව නැති වෙන ධර්මතාවයක් එතන තුල තියෙන්නේ උදය වැය. ඒ පිළිබඳව නුවණ ඥානයයි. දැකලයි නුවණ ආවේ. ඇතිව නැති වෙන බව දැర్శණය වුණා ඒකම නුවණ. උද්‍යව්‍යාන දර්ශන ඥානය. බාහිර ආරම්මණය ධම්මාරම්මණය ඇතිව නැති වෙනවා. රූපයක් නම් 17ක් තුල නාමයක් නම් අරමුණු කලේ එක චිත්තක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා වැය ඒ දකින්න නුවණ උද්‍යව්‍යා ඥානයයි. ඒ දෙක නිසා හැදුව සිත අපි දැන් පරීක්ෂාවෙන් බලනවා. සතියා යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. ඇතිව ඇතිව නැති වෙනවා. කොච්චර කාලයක්ද? චිතක්ෂණය. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන බව දකිනවා උදේ හා වැය. ඇති වෙනවා දකිනවා උදේ ක්ෂණයෙන් නැති වෙන බව දකිනවා වැය. උද්‍යව්‍යා ඥානය. දැන් එක්කම එනවනේ ඇලෙන සිත. ඔව්. කල්පනා කරන්නේ ඒකනේ නැවත නැවත අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව කල්පනා කරන්නේ ඇලෙන සිත නිසා. ඒතර ඇලෙන සිතත් ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදය නැති වෙනවට කිව්ව බය. ඒ දක්නා නුවණ ඥානයයි. උද්‍යව්‍යා ඥානය. දැන් ඇලෙන සිත ආපු ගමන් අරමුණු හෙවීමේ සිත. නැවත නැවත ඒ සිතට යන්න කැමති. දැන් උදාහරණයක් ගත්තොත් අපි විදේශ රටක සංචාරයට යනවා. සංචාරයේ ගිහින් හොඳට විනෝද වෙනවා. හොඳට සතුටු වෙනවා. දින ගණනක් ඒ විවේකය වින්දනය කරනවා. සතුටින් සොම්නස. දැන් මෙහි ඇවිල්ලා ආයි නැවත තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒක සිතෙන් සහ මුලින්ම අයින් වෙනවද නැවත නැවත හිතලා ඒ ආස්වාදය විඳිනවද? නැවත නැවත හිතලා ඒ ආස්වාදය විඳිනවා. එහෙනම් අරමුණු හොයනවා. මනෝ විඥාණයනොත් අරමුණු හොයනවා. හැබැයි අර හොයන අරමුණට අවශ්‍ය චිත්තක්ෂණයයි. ඇතිව නැති වෙන බව දකිනවනම් උද්‍යව්‍යා ඥානයයි. ඒතර අරමුණු ලැබෙනවා. ඇයි දැන් අරමුණු හෙව්වනේ ඒ ගිහිල්ලා කොහමද අපි කෑවේ කොහමද වාහනවල ගියේ මොනවද බැලුවේ දිය ඇලි ඒ වගේ මේ සුන්දර සුන්දර ස්ථාන ඒවා මනසෙන් ආවර්ජනය කරන්නේ නැද්ද හ්ම් දැන් සිතට කොච්චර ආයශ තියනවද එක චිතක්ෂණයයි ආයශ ඇතිව නැති වෙන බව මනසින් දකිනවා ඒ සෑම සිතවිල්ලක්ම උදයහා වේ ඒ දර්ශනය දකින නුවණින් දකිනවා ඒ සිතුවිලි ඇතිව නැති වෙනවා. හැබැයි නමුත් අපි අරමුණවයි හොයනවා. ඒ තෘෂ්ණාව නිසා. අනේ යම් කෙනෙක් මේ නිවැරදිව මේ ක්‍රියාවලිය දකිනවා නම් එයා දකින්නේ පරම සත්‍යයි. ඒතර එයා දකිනවා මේ තෘෂ්ණාව තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ කියන එක. මනසටත් ඇලිලා, බාහිර ආරම්මණයටත් ඇලිලා, ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇදිලා ඒ සිත විසින් අර අරමුණු පරිේශණය තුළින් අරමුණු සෙව්ව අරමුණු ලැබුණා ඒක හොඳ නරක වශයෙන් විනිශ්චය කරා එතකොට ඔක්කොම කල්පනා කරනවා එතකොට චන්දරාගය නැමැති සිතුවිල්ලාව ඒක මගේ කරගත්තා ඊට පස්සේ මම ඒක සතු කරගත්තා ආ ඒ ආදි වශයෙන් දැන් හිතනවා කල්පනා කරනවා නිවැරදිව නොදකින තාක්කල් ඒ ආස්වාදෙ විඳිනවා හැබැයි ආස්වාදය විඳීමේ ඒ විඳීමේ සිතට කොච්චර ආයුෂද? ආයක චිතක්ෂණයයි ආස. ඒ විඳීමේ සිතට ආයුෂත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් අපි ගන්නවා මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ Nirodhayai නිවන. ඒ ස්පර්ශ ආයතන හයේ Nirodhayen ලබන නිවන ඒ නිවන් සුව විඳින්නේ මේ භවයේ. මේ භවයේ විඳිනවා නිවන් සුව. ඒ ස්පර්ශ ආයතන හයේ Nirodhi. මේක ගැඹුරුයි ගැඹුරු කාරණයක්. හැබැයි මනසෙන් විසඳ ගන්න පුළුවන්. අපි ගන්නවා වර්තමානයේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ට බාහිර අරමුණු ගෝචර වෙනවා. ඒ කියන්නේ ස්පර්ශ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා වර්තමානයේ මේ මොහොතේ. එතකොට කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. ඒක නෑ කියන්න බෑ ලෝකේ කාටවත්. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙනවා. මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒක මේ වර්තමානයේ මේ භවයේ ප්‍රවෘත්තිය කියන්නේ පැවැත්මේදී සිදුවෙන ක්‍රියාවලියක් විතරයි. පැවැත්මේදී මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය. එතන ස්පර්ශහයක් තියෙනවා. හැබැයි තවත් ස්පර්ශහයක් තියෙනවා. ඒ ස්පර්ශහය තමයි ඇහැට රූපය ස්පර්ශ වෙච්ච ගමන් ඒ ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට. එක ක්ෂණයෙන් දෙන මනෝද්වාරයට. කොහොමද ඒක දෙන්නේ? ඇසට චිතක්ෂණ 17යි බාහිර රූපයට චිතක්ෂණ 17යි ඒ 17 දෙක තුල ඇතිව නැති වෙනවා එක චිතක්ෂණයකට ඉඳ තියලා සිතේ ආයශ්‍ය. එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා නැති වෙනකොටම අපි මනෝද්වාරයට දීලා ඉවරයි. ස්පර්ශය මනෝද්වාරයට දෙනවා. මනෝද්වාරයට දීපු ගමන් තමයි විඳින්නේ. ආ. එහෙන් විඳින්න බෑ. එහෙන් විඳින්න පුළුවන්ද? බෑ. විඳින්නේ මනසින්. ආ, මනසින් විඳින්න නම් ඒ රූපය පිළිබඳව ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට. මනෝද්වාරයට දෙන්න ඕනේ. මනෝද්වාරයට දුන්නේ නැත්නම් ඒ ස්පර්ශය විඳින්න බෑ. තේරෙනවා. එහෙනම් එතන ස්පර්ශයක් තියෙනවා. එතකොට ස්පර්ශ දෙකක් තියෙනවා. මොකද්ද? ඇහැට ස්පර්ශ වෙනවා රූපය. ඒ ඇහැට ස්පර්ශ වෙච්ච රූපය ක්ෂණයෙන් දෙන්නේ මනෝද්වාරයට ස්පර්ශ කරලා. එතකොටයි මනසින් විඳින්නේ. නැත්තම් මනසින් විඳින්න බැහැ. අන්න මනසින් විඳිනවා. එතකොට විඳීමේ සිතක් හැදෙනවා. එතකොට මේ විඳීමේ සිතට ආයශ කොච්චරද? එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ මේ විඳීමේ සිත ඇතිව නැති වෙනවා සංඥාවට ප්‍රත්‍ය වෙලා. හඳුනා ගැනීමේ සිතට ප්‍රත්‍ය වෙලා. ලක්ෂණයෙන් හැදෙන්නේ හඳුනා ගැනීමේ සිතක්. ඒ හඳුනා ගැනීමේ සිතට රැඳෙන්නත් බෑ. ඇයි? ඒකත් නාම ධර්මයක්. ඒකටත් ආයශ එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. සංස්කාරයට ප්‍රත්‍ය වෙලා. සංස්කාරය කියන්නේ නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි විතර්කයට ප්‍රත්‍ය වෙලා කල්පනා කරනවා. එයාටත් රැඳෙන්න බෑ. එයාටත් එක චිතක්ෂණයයි ආශ්‍ය. එයා ප්‍රත්‍ය වෙනවා ਵਿਚාරයට. විතර්කයක් આવොත් ਵਿਚාරයට එනවා. දැන් පෙන්වන්නේ සසරට ස්පර්ශයයි. ඇහැට රූප ස්පර්ශ වෙන එක වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලියක් විතරයි. ඒ ස්පර්ශය. ඇහැට රූපයක් ස්පර්ශය කළා ඒ අසස්සනෙන් නැති වුණා, ස්පර්ශයෙන් නැති වුණා, බාහිර රූපයත් චිත්තක්ෂණ 17ක් තුළ නැති වුණා. සිතක් හැදුවා. ඒකත් චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වුණා. හැබැයි නැති වෙනවත් එක්කම ස්පර්ශය දුන්නේ මනෝද්වාරයට. මනසටයි දුන්නේ ස්පර්ශය. මනසට දුන් දෙන්න ඕනේ විඳින්න. දැන් විඳින්නේ කොහෙන්ද? එහෙන් විඳින්න බෑ. චක්කු විඥාණයෙන් විඳින්න බෑ. ඒ චක්කු විඥාණය විඳින්න බැරි එයාට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය එයාට රැඳෙන්න පුළුවන් ඊට වැඩි කාලයක් එයාට රැඳෙන්න බෑ. එහෙනම් කොහොමද විඳින්නේ? එයා ස්පර්ශ කරන මනෝද්වාරයට. එතකොට විඥාණය ප්‍රත්‍ය වෙනවා ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා මනෝද්වාරයට. ඔන්න දැන් මනෝද්වාරයට වැඩ. දැන් විඳිනවා. දැන් එතකොට බලන්න විඳින්නේ කවුද? පුච්චරෙක් නෑ. දැන් ඇහෙන් විඳින්න පුච්චරෙක් නෑ. ඇයි? ඇහැ මහ භූතයන්ගේ ක්‍රියාවලියක්. බාහිර රූපය මහ භූතයන්ගේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක්. ඒ දෙක නිසායි අර සිත හැදුවේ. චක්ක විඥානය. ඒකට එයාට රැඳෙන්න බෑ. එක චිත්තක්ෂණයක් තුළ එයාට ඇති වුණා. මොකද සිතේ අවශ්‍ය එක චිත්තක්ෂණය. එයා ඇතිව නැති වුණා. එහෙනම් කොහොමද විඳින්නේ? ඇයි ස්පර්ශය දුන්න මනෝද්වාරයට. ඒ මනෝද්වාරයට දීපු ස්පර්ශය තමයි සසරට ගෙනියන්නේ. වර්තමානයේ ඇහැට රූපයක් ස්පර්ශ වුණාට සසරට ගෙනියන්න බෑ. ඊගාව භවයට ගෙනියන්න බෑ. ඊගාව භවයට ගෙනියන්නේ මනෝ සංපස්සයයි. මනසට ස්පර්ශ කරනවා. මනසට ස්පර්ශ කරපුවාම මනසින් විඳිනවා. මනසින් විඳහම ඒ විඳින දේ හඳුනා ගැනීමේ සිතක් වෙනවා. හඳුනා ගැනීමේ සිතක් සංඥා. හඳුනා ගැනීමේ සිතක් ආපුවාම ඇලෙන සිතක් එනවා. වේදනා සංඥා දෙක සංස්කාරයට ප්‍රත්‍යයයි. ඒතර සංස්කාර කියන්නේ කර්ම. ආ එතකොට දැන් ඒ සිතට ඇලිලා. කර්ම නැමැති සිතට. දැන් ඇලුණාද? එතකොට සසරට හේතු හැදුවද? ඇහැට රූපේ ස්පර්ශ වෙන එක වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය. ඒක සසරට උපකාර වෙන්නේ. සසරට උපකාර වෙන්නේ මනෝද්වාරයේ ක්‍රියාවලියයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ සිතේ හැසිරීම තමයි ගා භවයට ප්‍රත්‍ය වෙන්නේ. සිතේ හැසිරීමයි ප්‍රත්‍ය වෙන්නේ. දැන් සිතේ හැසිරීමට ගෙනිච්චේ කොහොමද? මනෝද්වාරයට ස්පර්ශ කළා. ඇහැට ස්පර්ශ වෙච්ච රූපය විඥාණය මගින් මනෝද්වාරයට ස්පර්ශ කළා. මනෝද්වාරයට ස්පර්ශ කරපු ගමන් ඒ අරමුණේ ස්වභාවය විඳිනවා. විදීමේ සිතක් හැදෙනවා. විදීමේ සිතක් හැදුනද සනෙන් හඳුනා ගැනීමේ සිතක් හැදෙනවා. හඳුනා ගැනීමේ සිතක් හැදුවද බලවත් වීමේ සිතක් හැදුවා. බලවත් වෙනවා සිත එතන. හඳුනාගත්ත දේ හොඳයි නරකයි. එතකොට බලවත් වෙන ඉවරයි. කො රාගයට වැටිලා එක්ක දේශයට වැටිලා. බලවත් වෙලා ඉවරයි. ඒතර බලවත් වෙලා ඉවරයි කියන්නේ කර්මයක් සකස් වෙලා ඉවරයි. දැන් එතකොට <clears throat> විඥාණයට එල්ලෙන්න අරමුණක් තියෙනවා. විඥාණයට එන්න අරමුණක් තියෙනවා. එයි වින්දා. හඳුනාගත්තා. බලවත් වෙන සිතේ ලගින්න සිතේ පළපදියම් වෙන්න ඉඩකට සලසලා දුන්නා. ඒ ආරම්මණයේ චුතිය දිගන්න පුළුවන්. ඒ ආරම්මණයේ චුතිය දිගන්න පුළුවන්. එතකොට චුතිය දිගන්න ආරම්මණයක් යතේ. ආරම්මණයක් නැතුව චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න බෑනේ ගලපන්න බෑ. ආරම්මණයක් ඕනේ. ඒකයි මේක දැන් දෙකට බෙදලම හොඳ නරක පව්පින් වශයෙන්. කුසල ආරම්මණයක් වශයෙන් අර දැකපු රූපේ චෛත්‍ය නම් කුසල ආරම්මණයක්. ඒ දැකපු රූපය Tamanගේ ළඟම ඥාතියෙන් නම් ආසසයිත සිතක්. අකුසල් සිතක් ඒක ආසාව කියන්නේ අකුසලයක්. දැන් මරණාසන්න මොහොතේ අවසානයේ චුත්තසිතට අර ආසාසිත ආසාසහිත සිත දැන් කර්මපතයක් බවට පත් කරගෙන ඉවරයි වින්දානේ. හඳුනාගත්තා සිත බලවත් වෙන්න ඉඩ දීලා මනෝද්වාරයේ පැවැත්මට ඉඩකඩ සලසලා දුන්නා අර ස්පර්ශයෙන්. මනෝද්වාරයට ස්පර්ශ කරලා. දැන් මේ අරමුණ ගන්නවා තමන්ගේ ළඟම ඥාතිය පුතා හෝ දුව හෝ ස්වාමියා හෝ භාර්යා හෝ සහෝදරයා හෝ ළඟම එක්කෙනා පිළිබඳව නම් අරමුණාවේ දැන් මොකද වෙන්නේ අර චෛත්‍ය පිළිබඳව නම් ආරාමය අරමුණ ආවේ කුසල ආරම්භණයක්. දැන් ඒ අරමුණ හදන තැනට ගෙනිච්චේ කවුද? මනෝද්වාරයට දීපු ස්පර්ශයයි. ඇහැට රූප රහතන් වහන්සේටත් ස්පර්ශ වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. රහතන් වහන්සේටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. ඒ අනුව සිතක් හැදෙනවා. බුදුරජාණන් වහන්සේට චක්කු විඥානය හැදෙනවා. රහතන් වහන්සේට චක්කු විඥානය හැදෙනවා. හැබැයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේක මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. ඒක මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. අපි මොකද කරන්නේ? මනෝද්වාරයට ස්පර්ශ කළොත් ඒ ස්පර්ශය සතරටයි. ඇහැට රූපේ ස්පර්ශ වෙන එක වර්තමානයේ ප්‍රවෘත්තියටයි. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒක සිද්ධ වෙනවම තමයි. සෝවාන් පුච්චලයටත් වෙනවා. සක්‍රදාගාමි පුච්චලයටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. අනාගාමි පුච්චලයටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. රහතන් වහන්සේටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. සෝවාන් පුච්චලයටත් චක්කු විඥානයක් හැදෙනවා. සක්‍රදාගාමි පුච්චලයටත් චක්කු විඥානයක් හැදෙනවා. අනාගාමි පුච්චලයටත් චක්කු විඥානයක් හැදෙනවා. රහතන් වහන්සේට චක්කු විඥානයක් හැදෙනවා. ඒක නවතින්නේ ඒක වර්තමානයේ සිදුවෙන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියක් වර්තමානයේ. අපි කරන්නේ මොකද්ද? මනෝද්වාරයට ස්පර්ශය දීලා මනෝද්වාරයට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා ඕන විදියට. ඒ මනෝද්වාරය තුළ ඒ ආරම්මණය තුළ අර ස්පර්ශය මනෝද්වාරයට දුන්නාම ඒ තුළ රාගය වෙන්න පුළුවන් ඇලීම. ද්වේෂය වෙන්න පුළුවන් මෝහය. එතකොට කොහොමත් ඇවිල්ලා මානය එනවා. එතකොට රාග, ද්වේෂ, මෝහ, මාන, ditthිය එනවා. වැරදියට දැක්කේ. විචිකිච්ඡාව වෙනවා. සැකය වෙනවා. එතකොට රාග, ද්වේෂ, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ditthි, විචිකිච්ඡා, තීන මිද්ද. නිවැරදි ධර්මය අවබෝධ කරගන්න සිත උත්සාහ නැහැ. තීන මිද්ද එනවා. උද්දච්ච සිත නිරන්තරයෙන් වික්ෂිප්ත වෙලා තියෙන්නේ. අහිරිකානෝතත් ලැජ්ජාවක් නැහැ බයක් නැහැ පාපයට. ඒ නිවේ ඒ ක්‍රියාව නිවැරදිව දකින්නේ අර වැරදි ක්‍රියාවට ඉඩ දෙනවා කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. එයා සසරට වැටෙනවද? සසරට වැටෙනවා. දැන් රහතන් වහන්සේ විඳින්නේ. ඒකයි මං මීට කලින් ධර්ම දේශනාවක පැහැදිලි කරා. එක ඊතල පහරක් වැඩිලා තියෙන්නේ. දැන් ඇහැට වැඩිලා තියෙන ඊතල පහර. දැන් තව ඊතල පහරක් වදිනවා ඇඟට. දැන් ඊතල පහරවල් දෙකක වේදනාවක් තියෙනවද? තියෙනවා. රහතන් වහන්සේට තියෙන එක ඊතල පහරක වේදනාවක් විතරයි. ඇයි? ඒ වේදනාව මනසට ගන්න. ඒ විඳින්නේ නැහැ මනසෙන්. විඳින්නේ නැහැ මනසෙන්. වේදනාව දැනෙනවා. ඒ වේදනාව තමයි අර එක ඊතල පහරක වේදනාව. අපි ඊතල පහර දේක වේදනාව අපි අරගන්නවා. එයි ඒ කයට දැනෙන වේදනාව අපේ මනසට දීලා තියෙනවා. මනසට තීලා තියෙන්නේ. ඒතර මනසින් විඳිනවා. මනස රහතන් වහන්සේ දැක්කන දැක්කා. දැන් අහලා තියෙනවා මොකද්ද කිව්වේ කියලා. හ්ම්. එතකොට දික්කේ දික්කමත්තන් කිව්වහම රහතන් වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා හතරයි. මොකද්ද ධර්මතා හතර? ඇස ක්‍රියාත්මකයි. රූපය ක්‍රියාත්මකයි. ඒ දෙක සම්බන්ධ වීමත් ක්‍රියාත්මකයි ස්පර්ශය. ඒ දෙක නිසා හැදෙන සිතත් ක්‍රියාත්මකයි. ධර්මතා හතරක් ක්‍රියාත්මකයි රහතන් වහන්සේට. අනිත් ධර්මතාවේ රහතන් වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද විඳින එක. තේරෙනවද? විඳින්නේ. විඳිනොත් විඳින විඳොත් තමයි හඳුනා ගන්න යන්නේ. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්තාම එතන සිත බලවත් වෙනවා හොඳ නරක වශයෙන් විනිශ්චයට ගිහිල්ලා එතන සිත බලවත් වෙනවා. සිත බලවත් වෙනවා කියන්නේ කර්ම. හෙවත් චේතන. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊගා භවයට යන්න මේ භවයේ කර්මයක් ඕනේ. මේ භවයේ කර්මයක් ඕනේ ඊගා භවයට යන්න. කර්මයක් නැත්නම් යන්න කර්මක්ෂය ඥාන. සියලු කර්මයන් ෂය කරන්නා වූ ෂය කළ බව තම නුවණින් දක්නා ඒ ඥානය ඉපදපු අය එයාලට කර්ම නැහැ. එහෙනම් ඊගාව භවයට සම්බන්ධ කරන්න බෑ. තේරෙනවද කියපේක? ගැඹුරු කාණ ස්පර්ශ දෙකක් තියෙනවා. රහතන් වහන්සේට කනට ශබ්ද ස්පර්ශ වෙනවා. අපිට වෙන දෙයක්ම රහතන් වහන්සේට වෙනවා. එයි. රහතන් වහන්සේට කනක් තියෙනවානේ. රහතන් වහන්සේගේ කනට ශබ්ද ඇහෙනවානේ. ඒකට ශබ්ද ස්පර්ශ වෙනවානේ කනට. ඒ දෙක නිසා රහතන් වහන්සේට සිත කැඩෙනවා. සෝත විඥාණය. හැබැයි එතනින් නවත්තනවා රහතන් වහන්සේ. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ ඒ ස්පර්ශය මනෝද්වාරේ මනෝ සංපස්ස මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ මනෝද්වාරණයට ස්පර්ශ කළොත් ඒ ස්පර්ශය සසරටයි ඒකයි තථාගතයන් වහන්සේ මේ ස්පර්ශ හයේ Nirodhe නිවනයි කිව්වේ ස්පර්ශය නිරෝධය නිවන. ඒ නිවන විඳින්නේ මේ භවයේ. ඒ නිවන විඳින්නේ මේ භවයේ. සලායතන නිරෝධය. ආයතන හයේම නොපැවැත්ම සංසාර නිරෝධයයි. ආයු භවයක් නෑ. ඒතකොට නිවන් සුව විඳින්නේ පරිලව ගියාට පස්සේ මේ පරිවේ විඳින්නේ. ජීවිතේ ඉඳි නිවන් සුව විඳින්නේ. ඉතින් එහෙනම් මැරිච්චාම කෙනෙක් පරලොව ගියාම බෝඩ් එකක් ගහන්න ඕනේ නෑ නිවන සප ලැබේවා කියලා. මෙහෙදි ලබලා තමයි යන්නේ. එතකොට ක්ලේශයන් ක්ලේශයන්ගේ Nirodhe. ක්ලේශයන් පටන් ගන්නෙ අර මනෝද්වාරයට ස්පර්ශ කරපු තැන. සාතන් වහන්සේට කන තියෙනවා. බාහිර ශබ්ද ඇහෙනවා. ඒකනේ දැන් සාකච්ඡා කළේ කතා කළේ කොහොමද නැත්තම්. ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න කන හෙන්න එපේ. ඒතර බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ධර්ම සාකච්ඡා කළේ දැන් සෝත විඥාන හටගත්තේ නැද්ද? හටගත්තා. එතකොට හැබැයි රාතන් වහන්සේ එතනින් නවත්තනවා. කර්ම හතරයි සිද්ධ වෙන්නේ. කන ක්‍රියාත්මකයි, බාහිර සද්දය ක්‍රියාත්මකයි, දෙක නිසා හැදෙන සිත ක්‍රියාත්මකයි, කර්ණ තුන එකතු කරන ස්පර්ශය ක්‍රියාත්මකයි. ඒ වර්තමාන භවයේ. ඒ ස්පර්ශය සසරට දෙන්නේ සසරට දෙන්නේ නැත්තේ කොහොමද? මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. විඳින්න නම් කණෙන් මනෝද්වාරයට ස්පර්ශ කරන්න ඕනේ. එයි සෝත විඥානය චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එක චිතක්ෂණයයි ආවිස. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ නැති වෙන්නේ අර ස්පර්ශය මනෝද්වාරයට ස්පර්ශ කරලා. ඒ විඥානයේ ස්වභාවය මනෝද්වාරයට ස්පර්ශ කළයි විඥානය නිරුද්ධ වෙන්නේ. ප්‍රත්‍ය වෙලා. හ්ම් උපකාර වෙලා. ඒතකොට මනෝද්වාරයට ස්පර්ශ වුණාම මනෝද්වාරය වැඩ පටන් ගන්නවා. මොනවාද? විඳිනවා. ආ. විඳුණා විඳාම විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්තාම සිත බලවත් වෙනව නැවත වනේ. එතන අරමුණ හොයනවා කිව්වේ. දැන් නැවත නැවත අරමුණ හොයනවා. ඉතින් නැවත නැවත අරමුණු වෙනකොට නැවත නැවත අරමුණු ලැබෙනවා. දැන් ඒතකොට තණ්හාව මූලික වෙලා නැද්ද? එහෙනම් සසරටද? දැන් රහතන් වහන්සේ ඇහුණා නම් ඇහුණා. ඔව්. කන තියෙනවා බාහිර ශබ්දේ තියෙනවා දෙක නිසා හැදෙනවා සිත කර්ණු තුන එකතු කරන්නේ ස්පර්ශය එතනින් ඉවරයි. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. ඒ කියන්නේ සංසාර ප්‍රවෘත්තියට ස්පර්ශයක් නැහැ. වර්තමාන ප්‍රවෘත්තියට ස්පර්ශය තියෙනවා. නාසයනොත් ඒ වගේ. තේරෙනවද? ඒ පිළිබඳව කියන්න වෙන්නේ ලබන සතියනේ. ලබන සතිය කියන්න වෙන්නේ පිළිබඳ. නාසයට. රාතන් වහන්සේගේ ගඳ සුවඳ දැනෙනවා. ඇයි රාතන් වහන්සේ නාසයක් තියෙනවානේ. බාහිර ගඳ සුවඳ තියෙනවානේ. ඒ ගඳ සුවඳ නාසයට ස්පර්ශ වෙනවනේ. සිතකුත් හැදෙනවනේ. ගාන විඥානයි. හැබැයි වර්තමාන ස්පර්ශය විතරයි රහතන් වහන්සේට තියෙන්නේ. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ නැත්තම් විඳින්නේ. මනෝද්වාරයට ස්පර්ශ කළොත් විතරයි විඳින්නේ. විඳොත් හඳුනා ගන්නවා හඳුනා ගන්න දේ තුළ සිත බලවත් වෙනවා. බලවත් වෙනාම කර්ම කරලා. කර්ම ෂය වෙලා නැහැ. කර්ම ක්‍රියාත්මකයි. කර්ම ක්‍රියාත්මක වුණාම ඒ සසරටයි. දැන් ඒතකොට එන නිවන සුව විඳින්නේ මේ භවී. රහතන් වහන්සේට දිවත් තියෙන බාහිර රසය දැනෙනවා. ඒ දෙක නිසා රහතන් වහන්සේට සිතක් හැදෙනවා. ඒ කරුණු තුන එකතු කරන ස්පර්ශයයි. කරුණු හතරක් රහතන් වහන්සේට ක්‍රියාත්මකයි. හැබැයි පස්වෙනි එක නෑ. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. දැනුණා නම් දැනුණා විතරයි. දැක්කා නම් දැක්කා විතරයි, ඇහුණා නම් ඇහුණා විතරයි, දැනුණා නම් දැනුණා විතරයි. ඒ ස්පර්ශය මනෝද්වාරයට දුන්නොත් රසය ආයි වෙනවා. විඳිනවනේ. විඳින දේ හඳුනා ගන්නවා, හඳුනා ගන්න දේ තුල බලවත් වෙනවා, ආයි රසය වෙනවා. රස තණ්හා. එතකොට තණ්හාව වැඩෙනවා. ඒක සසරටයි. පැහැදිලිද කියන එක? ශරීරයත් ඒ වගේ. රාතන් වහන්සේට ශරීරයක් කියන බාහිර පහස ශරීරයට දැනෙනවා. දෙක නිසා කාය විඥානය හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. හැබැයි රාතන් වහන්සේ එතනින් නවත්තනවා. ඒ ස්පර්ශය ඒතර කය බාහිර පහස දෙක නිසා කාය විඥානය එතනින් නවත්තනවා. කර්ණ තුන එකතු කරලා ඉවරයි. ඒතර හතරක් සිද්ධ වෙලා ඉවරයි. ඒක මනෝද්වාරයට දෙන්නේ නැහැ. එතකොට විඳීමේ සිතක් නැහැ. විඳින්නේ නැහැ. විඳින්නේ නැත්තම් හඳුනා ගන්නෙත් නැහැ. හඳුනා ගන්න නැත්තම් බලවත් වෙන්නෙත් නැහැ. දැනුණා නම් දැනුණා විතරයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. අරමුණ ගත්තා නම් ගත්ත තැන ගත්ත විතරයි ඉච්චරයි. මනෝද්වාරයට දෙන්නේ මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. බාහිරින් අරමුණක් අරගෙන මනෝවිඤ්ඤාණයක් දැන් හදනවා. ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන්. හැබැයි ඒ විඤ්ඤා ඒ ඒක මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කළොත් තමයි මනසින් විඳින්නේ. මනසින් විඳිනවද විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ තුල සිත බලවත් වෙනවා. ඒතර කර්ම සකස් වෙලා ඉවරයි. ආයතන හයෙම කර්ම හදලා ඉවරයි. කර්ම හැදුවොත් සසරටයි. වර්තමානයේ ක්‍රියාවලිය නිවැරදිව නුවණින් දැකලා රාතන් වහන්සේ ඒ ක්‍රියාව තුළ සිත පවත්වනවා. දැක්කනම් දැක්ක, ඇහුණනම් ඇහුණා, දැනුණනම් දැනුණා. විඤ්ඤාසේ විඤ්ඤාස මත්තං අරමුණ ගත්තා නම් ගත්තා. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. නිවනට බණ කිව්වේ සසරින් නිවන්ට ඒක හරි ගැඹුරු කරුණක්. තව පාරක් දේශනා කරමු ලබන සතියේ හරි. මොකද මේක තේරුම් ගන්න අමාරු කාරණයක්. මනෝද්වාරයට දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් සිට එතනින් ඉවරයි. මොදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපයටපත් වේවා. ඒ සෑම කෙනෙක්ම හිතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාම ඉද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රැක්කන්තු මං පරන්ති Thank you.